හොඳයි පින්වත් එහෙනම් මේ පින්වතුන්ට මොකක් හරි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ධර්මදේශනා මුල් කරගෙන හෝ තමන්ගේ කමඨහන් මුල් කරගෙන ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ පළමු ගැටලුව චන්දිමා මහත්මියට උකන් පුළුවන්. ඔව් කියන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මට ගැටලු කිහිපයක් ඉදිරිපත් කිරීමට මම මගේ සිතේ පසුගිය දවස්වල තිබිච්ච ස්වභාවය මම තවදුරටත් මේ මයින්ඩ්ෆුල් ස්ටඩි කළා. එතකොට සාරින්හන්ස මට දැන් තේරෙනවා මට ඕනේ නම් දෙයක් රූපයක් බලා ඉන්න පුළුවන්. අවශ්‍ය නෑ කියලා හිතෙනවා නම් බ්ලර් වෙලා යන්න දෙන්නත් පුළුවන්. සත්‍යයක් වුණත් එහෙමයි සාරින්හන්ස. ඒ කියන්නේ දැන් සත්‍යය දැන් මීටින් එකකට වගේ ගිහිල්ලා මේ මීටින් මට අදාළ නෑ කියලා වගේ තේරෙනවා නම් මට ඒක සබ්දයක් විදිහට අත්හැරලා දාන්න පුළුවන්. අතුලට ගන්නෙ නැතුව. ඉතින් මේ தත්ත්වය මම දැන් කීප දවසක් බැලුවා ස්වාමීන් වහන්සේ මට ඒක නිකම්ම කරන්න පුළුවන්. හැබැයි මම දන්නේ ඒක කරන එක සුදුසුද කියලා. ඒ කියන්නේ ඔබ වහන්සේගෙන් මට ඒකට තව අවවාදයක් ගන්න අවශ්‍ය කිසි ප්‍රශ්නයක් නැහැ. ඕක දිගටම කරන්න. ඒ කියන්නේ අපිට ඕක හැකියාවක් වශයෙන් පහළ වෙනවා නම් ඒක අපේ වාසියට ගන්නයි තියෙන්නේ. කියන්නේ අවශ්‍ය නැති දේ අපි ඇතුළට ගන්නෑ අවශ්‍ය දේ විතරක් ඇතුළට ගන්නවා. නිකන් පෙරලා තමයි ගන්න. ඉතින් ඕක ඇත්තටම අනිත් පැත්තට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඔය විතක්ක සංඨාන සූත්‍රය තුලදී යං විතක්කං ආකංකිස්සති තං විතක්කං විතක්කෙස්සති. යං විතක්කං නාකංකිස්සති න තං විතක්කං විතක්කෙස්සති. ඒ කියන්නේ යම් විතර්කයක් කරන්න යාට අවශ්‍යද යමක් කල්පනා කරන්න අවශ්‍යද, හිතන්න අවශ්‍යද? එයා ඒක හිතනවා. හැබැයි යමක් හිතන්න අනවශ්‍යද? එයා ඒක නොහිතා ඉන්නවා. ඉතින් ඒ කියන්නේ තනිකරම දැන් මනස ක්‍රියාත්මක වෙන්නේ එයාගේ අධීක්ෂණය යටතේ. එයාට පුළුවන් අවශ්‍ය දේ විතරක් හිතන්න අනවශ්‍ය දේ නොහිතා ඉන්න. ඉතින් ඔන්න ඔය தത്വයට බුදුරජාණන් වහන්සේ දෙන වචනේ තමයි විතක්ක වශීතාවය කියන එක. දැන් විතර්ක හිතා ගැනීම, කල්පනා කිරීම සම්පූර්ණයෙන්ම එයාගේ වසඟේ තියෙන. දැන් අපිට කලින් තිබුණේ එහෙම නෙමෙයි. අපේ හිත යාට ඕන දේ හිතනවා. අපි ඉතින් වහල් වෙලා ඔහේ ප්‍රපංච කර කර ඉන්නවා. ඒක తත්වේ දැන් සම්පූර්ණයෙන්ම මගහැරලා අපිට පුළුවන් කමක් එනවා අපිට ඕන දේ හිත ලව්ව හිතවන්න ඕන නැත්තම් නොහිතා නිශ්ශබ්දව තබවන්න. ඉතින් ඔන්න ඔය தත්ත්වය ඇති කරගන්න ඕන කිසි වරදක් නැහැ. මේ සාමිනාංශ එතකොට සාමිනාංශ ඒ අවස්ථාවේදී ඒ කියන්නේ සිත කිසිවක් උපාදාන වෙන්නේ නැති අවස්ථාවක්ද එහෙම නැත්නම් ඒ ඒ සිත්ය විතරක් අතහැරීමක්ද දැන් ඒක අපිට බලන්න පුළුවන් මේ වෙලාවේදී හිතේ தত্ত্বය අනුව හිතන්න හිත නිදහස් නම් හිතේ වෙන මොකක්වත්ම නැත්නම් ඉතින් මේ එන අලුත් තරමුණත් ඒකත් අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් ඒකත් අතහරින්න පුළුවන්. වරදක් නැහැ. හැබැයි අපි ඒක අතහැරියට වෙන එකක් අල්ලන් ඉන්නවා නම් ඉතින් එතකොට යම් උපාදානයක් සහිතයි කියන්න පුළුවන්. නේද? ඒ කියන්නේ දැන් මේක අතහැරියට මොකද ඔව් මේ මේක අතහැරියට මොකද වෙන එකක් අල්ලගෙන නම් ඉන්නේ එතකොට උපාදාන සහිතයි. හැබැයි මේකත් නෑ වෙන එකකුත් නැත්තම් ඒ කියන්නේ උපාදාන රහිතයි. එimhe ස්වාමීන් වහන්සේ මට දැන් සමහරක් වෙලාවට සද්ද මීටින් එකකට එහෙම ගිහිල්ලා ඒක මට අදාළ නෑ කියලා හිතන අවස්ථා තියෙනවා. ඉතින් ඒක ඔෆිසියලි අදාළයි ඒ වුණාට <laughs> මට හිතෙනවා මට ඕනේ නෑ කියලා. මේ වගේ වෙලාවට ඉතින් කයට හිත එීම ධාතු ගුණ ගැනීම සමහරක් වෙලාට හිත ඔගේ නිකන් තිබීම ඒ වගේ අවස්ථා අත්දකලා තියෙනවා. හරි. මේ ඉතින් මේක කොච්චර දුරට සුදුසුද කියන එක මට ටිකක් අතනවා තමයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ. කමක් නැහැ රස්සාව නැති කරගන්න නැතුව වැඩේ කරන්න. හොඳයි හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම මේ එක වැඩක් ඉවර වෙලා තව වැඩකට යෙදෙනකොට ඒ අතර නිකන් දහස්ව තියෙන අතරේ මට නිකන් හරි සංසුන්කමක් ගන්න පුළුවන් අවස්ථාවක් අත්දකලා තියෙනවා. ආයෙ ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. කියන්නේ අපි සංසුන් බව සංසුන් බවට තමයි අපේ හිත නිකන් නැඹුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ කියනවානේ නිප්පපංචාරාමෝ හෝති කියලා. නිප්පපංචාරාමෝ හෝති නිප්පපංච රතු. ඒ නිෂ්ප්‍රපංච தත්ත්වය ගැන අල්මක් ඇති කරගන්න කියනවා. ඒ නිසා හිත නිශ්ශබ්ද කරගෙන වාසය කරනවා කියන එක ඒක මේ කිසි වරදක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් එහෙම ගන්න බැරි අවස්ථා සමහරක් වෙලාට තියෙනවා. මේ කියන්නේ විශාල පිටසක් එක්ක වැඩ කරන හෝ සමහරක් වෙලාට දෙතුන් දෙනෙක් එක්ක වැඩ කරන අවස්ථාවක හෝ විවේකයක් ගන්න බැරි අවස්ථාවන් වලදී ඒක මහා දරතයක් වගේ දැනෙනවා. ඒක මේ කායික ප්‍රශ්නයක් නෙමෙයි ඒක නිකන් මනසටම දැනෙන එකක් කියලා හොඳටම තේරෙනවා. මේ එතකොට මම දැන් මට දැන් දැනගන්න ඕන ස්වාමිනාංශ මම අර අර කලින් தත්ත්වයට ඇඩික් වෙලා ඒකම හොයනවද? නැත්නම් මම මේ දෙකම බැලන්ස් කරන්න ඕනේද? වගේද ස්වාමිනාංශ? ඒක මට හිතෙනවා බැලන්ස් වෙයි. ඒ කියන්නේ දැනට ඉතින් අර ඔයකට ඇල්මක් ඇතිලා තියෙන එක සාධාරණයි. මොකද දැන් අර තේරෙනවා මේ මේ කුණු ගොඩක් ඇතුලේ ඉන්නවට වඩා කුණු ගොඩෙන් ඉවත් වෙලා ඉන්න එක වටිනවා කියලා යාට තේරෙනවා. හැබැයි ඉතින් පස්සේ පස්සේ මේකත් දරාගෙන ඉන්න පුළුවන් හැකියාවක් පොඩ පොඩ ඇති වේවි. ඒක දැන් ඔය අපේ ලොකු සානහන්සේම කියන්නේ දැන් සුතවිල්ලක් එන එක ගැන මුලදී නිකන් කරදරයක් වගේ. පස්සේ ඉතින් ආවයි කියලාත් ගාණක් නැහැ මොකද ඒගොල්ලෝ යනවනේ. හිතේ රැඳෙන්නේ ඒගොල්ලෝ එන්නේ යන්න ඒ බව දන්න නිසා ඒ සුතවිලි පහළ වීම සම්බන්ධනොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඒ ගැනත් යම්සි අකම්පිත බවක් තියෙනවා. හැබැයි ඕන වෙලාවක නිශ්ශබ්ද කරගන්න පුළුවන්. පහසුවෙන් නිශ්ශබ්ද කරගන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා. පහළ වීම සම්බන්ධයෙන් ලොකු අකමැත්තක් ඇත්තෙත් නැහැ. අන්න ඒ වගේ තත්ත්වයක් එනවා නම් නිකන් සමහිත පැවැත්වීමක් කරන්න පුළුවන් නම් ඉතින් වඩා හොඳයි. ඒක ඇති වේවි ටික ටික යනකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. මගේ ඊළඟ ගැටලුව අර මට පරයන්කේ ඉන්නකොට අර මේ සඩන් ෂොක් එකක් වගේ එන එක සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ මම පොඩ තවදුරටත් නිකන් පොතක් කියවලා බැලුවා. ඔව්. ඒ පොතේ තියෙනවා ස්වාමිනාංශ මේ ඒක සාමාන්‍යයෙන් විපස්සනා ඥාන දියුණුවන අවස්ථාවක වෙන්න පුළුවන් දෙයක් සහ ඒක ඇති වෙන්න දෙන්න කියලා. මම හිතා හිටියේ ඒක හොඳ නෑ කියලා ස්වාමිනාංශ. ෂොක් එකක් කියන්නේ ඉස්සරහට වැටෙනවද? නෑ ස්වාමිනාංශ නිකන් ඒක හෙනයක් වදිනවා වගේ නිකන් මොකක් හරි මට ඒක පැහැදිලි මදි ඒ වුණාට මම ඉන්න අවස්ථාවේ වෙනත් අවස්ථාවකට යෑම. හරි ෂොක් එකක්. ඒක මේ ඒක සමහරක් වෙලාවට නිකන් කවුරු හරි පිටට ගැහුවා වගේ නිකාර හෙනයක් වෙද්දා වදුනා වගේ හරි හරි ඒක ඒක වෙන දෙයක් ඔව් ඒ කියන්නේ අපේ අපේ වැඩේ අපි කරගෙන යන්නයි තියෙන්නේ ඒක වළක්වන්න බෑ ඇත්තටම ඒ කියන්නේ අපි නිකන් හිතන්න මෙහෙම දැන් ඔය සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අර සරුංගලේ නූලක් කඩලා ගියාම අපි බලාපොරොත්තු වෙච්ච නැති වෙලාවකනේ වෙන්නේ අපිට තියෙන අපි සරුංගල් ඇරෑලා හිටියා සරුංගල් ඇර ඇර ඉන්නකොට ඔන්න අනපේක්ෂිත වෙලාවක නූල කඩලා ගියා අන්න ඒ වගේ தත්ත්වයක් හිතේ වෙන්නත් පුළුවන්. අපි ඉතින් මේ විපස්සනා වඩ වඩා ඉන්නවා. ඒ ඉන්නකොට අරක සිද්ධ වෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. ඒක වළක්වන්න උත්සාහ කළ යුතු නැහැ. ඒක වෙන්න දෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව සම්බන්ධයෙන් කිව්වොත් ස්වාමීන් වහන්සේ මට දැන් සමහරක් වෙලාවට ඇවිදගෙන යනකොට මොකුත් නැහැ වගේ දැනීමක් ඇති වෙන අවස්ථා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. මේ සක්මන කෙලවර ගත්තාම සමහරක් වෙලාවට කාය ගැන දැනෙන්නේ නැතුව නිකන් යටිපතුල විතරක් පොළමේ අනුපැදුරි ස්පර්ශ වෙලා තියෙන වගේ අවස්ථාවන් දැනෙනවා. මට මේක හරියට කන්ෆර්ම් කරගන්න ඇවිදිනකොට මට හිතෙනවා S2 පියා ගන්න. නෑ නෑ මේ ස්පර්ශය නෑ ස්පර්ශය නිදාන්න අවශ්‍ය නැහැ දැන්. ආයෙත් අපේ ස්පර්ශය ආයෙත් අපි අරමුණක් හිතට දෙනවා කියන එක දැන් අවශ්‍ය නැහැ. දැන් දැන් ඇවිදින්න අරමුණක් නොදී එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අරමුණක්වත් නැතුව ඇවිදිනකොට උනා දැන් දැනෙනවා යටිපතුල ලනුපැදුරේ වැදෙන එක. ඔව් ඒක හරි. අනිත් කය ගැන එච්චර අවබෝධයක් නැහැ. මට මේක කන්ෆර්ම් කරගන්න මට හිතෙනවා ඇස් දෙක පියාගන්න. නෑ ඉතින් අපි ඔක ආයේ හෙවිල්ලක් කරන්න එතකොට. අපි නිකන් ආයේ සංස්කරණ කිරීමක් නෙවෙයි කරන්නේ. ඒක අවශ්‍ය නෑ. ඉතින් අපි අපි නිකන් හිතේ ඔය නිකන් පරිේශන තෘෂ්ණාවක් අපේ හිතේ තියෙනවා මේක හොයලා බලන්න ඕනේ අර ඒක ඒකේ වැරදක් නෑ අපි යෝනිසෝ මනසිකාරයේ පැත්තෙත් ඒක තියෙනවා දැන් මෙතෙන්ද නම් හැබැයි අපි උත්සාහ කරන්න තියෙන්නේ සංස්කරණ නොකර සිටීමකට මොකද දැන් සෑහෙන දුරට සංස්කරණ නතර වෙලා තියෙනවා හිත චේතනා පහල කරගන්න නැතුව ඉන්නවා ඒ ඇස්සේ අපි චේතනාවක් පහල කරගන්නවා මේක හොයන්න ඕනේ කියලා එතකොට ඒකත් චේතනාවක් තමයි ඊට වඩා හොඳයි යන විදිහට යන්න දෙන්න අපි නිකන් අර පස්සේ සීට් එකේ ඉන්නයි දැන් තියෙන්නේ. අපි යන්න හොඳ නෑ ඩ්‍රයිවිං කරන්න. දැන් ඉතින් අපිට තියෙන්නේ ඔහේ ඩ්‍රයිව් මේ මේ වෙන දෙයකට ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පලාගෙන ඉන්නවද? එච්චරයි. කරන්න ඕනේ. එච්චරයි. ඔව්. විවේක නිසිතන්නේ. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සංග පරිණාමය. දැන් තියෙන්නේ බොහොම විවේකයෙන් ඉන්නවා, සැහැල්ලුවෙන් ඉන්නවා. මුකුත් නොකර ඉන්නවා. විරාගීව ඉන්නවා. හිත නතර වෙලා තියෙනවා. හැබැයි හිත නිදහස්. නිදහස් පැත්තට තමයි වැඩි නැඹුරුවක් තියෙන්න ඕනේ හිතේ. එච්චරයි ඉතින් අපිට ආයි කරන්න කියලා දෙයක් නැහැ. වෙන දෙයකට දීලා ඉන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙහිවීම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව අශ්විනිට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ මම මේ ඔල්ඩ්‍රොක් එක්කම ප්‍රශ්නේ හින්දා මාස දෙකක් තුනක් විතර මේ පරයක් භාවනා වැඩි කළේ නෑ වැඩි පුරුදු කළේ සක්මන් භාවනාව. ඊට පස්සේ මේ ළඟදී මේ ඔලෝක එක්කම අඩුයි වගේ දැනෙච්ච නිසා මේ පරයක් භාවනාව කළා. එතකොට මේ මට පිම්බීම හැකිලිම නොදැනී යන මට්ටමට ඒක නොදැනී ගියා. ඊට පස්සේ කය දැනීමට හිත බලාගෙන මේ හිත දාගෙන හිටියා. මේ කය ස්පර්ශ වලට එහෙම එහෙම ස්පර්ශ වලට හිත දාගෙන හිටියා. ඊට පස්සේ මේ ඒ අවස්ථාවේ මේ පරයන්කින් ගියාට පස්සේ සිත්විලි ගොඩාක් අඩු වෙලා තිබුණා වගේ දැනුණා. මේ හොඳ පැහැදිලි ගතියක් තිබුණා මේ කරන කටයුතු වල එහෙම අවධානය තිබුණා. ඉතින් මං හිතුවා පරයන්ක භාවනාව කළොත් හොඳයි කියලා. ඊට පස්සේ මම ආයෙත් කරන්න ගත් එදාම නෙමෙයි පවදා ආයෙත් කරන්න ගත්තාම මේ මම පිම්බිම් හැකිලින් බැලුවා නමුත් ඔළුව කැක්කුම ආවා. ඊට පස්සේ මම ඒක එච්චර අවධානය දුන්නේ නැතුව පිම්බිම් හැකිලිම කළා. එච්චරම අමාරුවක් තිබුණේ නමුත් මේ ඒක නවත්තලා gedara කටයුතු කරන්න ගත්තට පස්සේ ඔළුව කැක්කුම වැඩි වෙලා වගේ කියනවා. එතකොට ටිකක් අමාරුයි මේ එදිනදා කටයුතු කරගන්න. එහෙම තත්ත්වයක් තමයි සාමාන්‍යයෙන් ඊට පස්සේ ආයෙත් මම මේ පහවදාත් කොහොමම කීප සැරයක් කරලා බැලුවා. ඔළුව කැක්කුම මේ පොඩ්ඩක් මතුවලා එනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක හින්දා මේ පාරයන්ක භාවනාව මේ කෙරෙන්නේ නැතුව යන්නයි හදන්නේ. ඉතින් ඔබ වහන්සේ ඒක ගැන මොකද කියන්නේ ස්වාමීන් මම නම් කියන්නේ ඉතින් අර හිතේ සමබරතාවය තමයි ඔතෙන්දි වටින්නේ. අනිවාර්යෙන් අපි පරයන්කයක් කර යුතුයි කියන එක දැම්ම අවශ්‍ය නැහැ. සක්මන් භාවනාව තුළින් හිතේ සහනයක්, හිතේ පැහැදිලි බවක්, හිතවිලි අඩුවීමක්, සාමකාමී ගතියක් ඇති වෙනවා නම් කමක් නැහැ. ඒක ඒක එතනින් දැනට සෑහීමටපත් වෙන්න. කියන්නේ අපිට නිකන් අර සමබරතාවය තමයි උතෙන්දී මූලික වෙන්නේ. අපි අපි එකපාරටම අධික වීරයක් කරන්න ගිහිල්ලා හිතේ තිබිච්ච සමබරතාවයක් නැති වෙනවා නම් ඒ කියන්නේ අපි මේ මේ වරද්ද ගත්තා. ඒ නිසා පරයන්ක භාවනාවක් කරද්දිත් බලන්න නිකන් ටිකක් සුව පහසු තැනක වාඩි වෙන්න. නිකන් එරමිනිය ගතාගෙන ටිකක් දරුණු ආසනයක වීර ආසනයක වාඩිනොත් සමහරට අඩු අමාරු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොඳට නිකන් පුටුවක එහෙම වාඩි වෙලා සැහැල්ලුවෙන් කරන්න. ඒ කියන්නේ අපේ ශරීර සෞඛ්‍යයත් එක්ක මනසේ තත්ත්වයක් එක්ක ඉතින් අපි මේ බටපිටාව වෙනස් කරගන්න සිද්ධ වෙනවා. සමහරට අපි ගේ ඇතුලේ කාමරයක් ඇතුලේ ඔක කරනවට වඩා පොඩ්ඩක් එළියට ගිහිල්ලා ගහක් කරට වෙලා කරනවා නම් සමහරට ඔක තවත් මේ හොඳ වෙන්නත් පුළුවන්. ඒ වගේ පොඩ්ඩක් නිකන් හොයලා බලන්න පරයන්කයක් කරද්දී කොතන කරොත්ද වඩා හොඳ. හිතට සැහැල්ලුවක් දැනෙන්නේ කොතන කරොත්ද. කොයි විදිහට වාඩිලා කරොත්ද මේ සහනයක් දැනෙන්නේ. කොයි ක්‍රමේ කරොත්ද වඩා සහනයක් දැනෙන්නේ කියලා ඒ වගේ පොඩ්ඩක් පොඩ්ඩක් නිකන් අධ්‍යයනය කරලා බලන්න, පරීක්ෂා කරලා බලන්න. ඒ අනුව තීරණය ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ තව දෙයක් ඔබ වහන්සේකින් දැනගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මේ මගේ අර සිතිවිලි අධික ගතියක් තියෙනවානේ ඒකත් මේ ඔලුවකැක්කමට හේතු වෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ මට හොඳ මතකයක් තිබුණා ඉගෙන ගන්න කාලේ. ඉස්කෝලේ කාලේ විශ්වවිද්‍යාල කාලේ මම තමයි දක්ෂතම ශිෂ්‍යව වෙලා හිටියේ. ඉතින් මේ හොඳ ප්‍රතිඵලත් ගත්තා. එතකොට දැන් මේ මේ දැන් මේ වර්තමානයේ දැන් මේ භාවනාව නිසා නෙවෙයි මේ භාවනාව නිසා මට කිසි අයහපතක් වෙලා නැහැ. මේ මට මේ පොඩ්ඩක් අර කල්පනා කරන ගතිය ඇවිල්ලා මතකයේ ඇතැම් වෙලාවලට අමතක වෙන ගතියක් තියෙනවා. හැම වෙලෙම නෙමෙයි සමහර වෙලාවට පොඩි අමතක වීමක් වගේ තියෙනවා. ඒ වගේම අවධානය මගේ වැඩිපුරම තියෙන හිතට නිතරම කල්පනා කරනවා හිතනවා මේ අර බාහිර කටයුතු වලට තියෙන අවධානය හරිම අඩුයි ඒ වුණාට එදිනෙදා වැඩවල කිසිම අවුලක් නැහැ. ඔක්කොම පිළිවෙලට වෙලාවට අනිත් පැයටත් වඩා හොඳට කරනවා. ඉතින් සවනස් මට තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ මේ මොකක් හරි මේ මට මේ තේරෙන විදිහට නම් මේ සිතිවිලි අධිකම නිසා වරදක් තමයි තියෙන්නේ. ඒ වුණාට මගේ වැඩ කටයුතු වල එහෙම මේ මේ ප්‍රශ්නිකුත් නෑ. හැබැයි අමතක වීම වෙනවා කියලා අහුවෙලා තියෙනවා. ඉස්සර ඉස්සර කොලෙජ් යුනිවර්සිටි යන කාලේ නම් අමතක වීමක් වෙලාම නැති වගේ මට මතක. ඉතින් ඔබ වහන්සේ කියන්නේ මේ මම මේ භාවනාව හැමදාම කරනවා. ඒක ලාවත් මොනම හේතුවක් නිසා නොකරින්නේ අපේ ඉපතිබුණත් කරනවා. ඉතින් ඔබ වහන්සේ මේක ගැන පොඩි සඳහනක් කරන්න ස්වාමීන් වහන්සේ ඔව් මට නම් හිතෙනවා ඒ අපත වීම වාසිත ගන්න. දැන් අපිට මොනහරි අමතක වෙනවා නම් කොලේ කාර්ය දීලා දාන්න. ඒ කියන්නේ පොඩ්ඩක් ඔය අමතක වෙන පැත්ත <clears throat> එන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය පසනා පැත්තක් එහෙම වඩනවා නම් අමතක වීමක් පිටින් විට එන්න පුළුවන්. මොකද හිතේ නිකන් දේවල් රැඳෙන්නේ දේවල් ලොකුවට ග්‍රහණය කරන්නේ හිත නිකන් අතහැරලා දානවා. ඒතර හිත අතාරින්දී මතක තබා ගත යුතු දේවලුත් සමහරවිට අතාරිනවා. ඉතින් එතකොට නිකන් ස්ලිප් වෙනවා වගේ දෙයක් වෙනවා මේ මතක තබා ගන්න ඕන දේත් අමතක වෙන තත්වයක් එන්න පුළුවන්. ඉතින් ඒකට දැනට උපක්‍රම ටිකක් පාවිච්චි කරන්න. එක්ක ඩයරියක් පාවිච්චි කරන්න, ඒ වගේ රිමයින්ඩර්ස් පාවිච්චි කරන්න, ඒ වගේ උපක්‍රම පාවිච්චි කරලා දැනට කරගෙන යන්න. ඒ කියන්නේ මතක තබා ගැනීම සමහරවිට බරක්. රටේ නැති දේවල් ඔක්කොම අපි ඔළුවේ දාගෙන ඉන්නේ. ඒතකොට ඒකම බරක්, ඒකම ඔළුවේ කැක්කුමක්. හැබැයි ඒ වෙනුවට නිකන් හිත සැහැල්ලුවෙන් ඉන්නවා, අවශ්‍ය දේ විතරක් මතක තියෙනවා. මේ තව මොනවා මොනවා හරි කරන්න තියෙන දේවල් තියෙනවා නම් ඒක ඔන්න ඩයරි එක හරි කොහක හරි ලියලා තියෙනවා. ඔළුවට බරක් ගන්න. අර පුළුවන් තරම් ඔළුව නිදහස්ව ඔළුව සැහැල්ලුවෙන් තියාගන්න. හිත සැහැල්ලුවෙන් තියාගන්න. එහෙම සොයනස අවසාන වශයෙන් දරගන්න ඕනේ වහන්සේගේ සොයනහන්තර සංඥාවක් ස්වාමීන් වහන්සේගෙන් මේ සංඥාවක් ගැන කියනකොට අර චිත්ත මට්ටමට එනවා කියලා කියනවාර සංඥාවක් නැවත නැවත සිතින් භාවිතා කරාම ඊට පස්සේ අර දිෂ්ටිමත් දිෂ්ටිමත් මේ මට්ටමකට එනවා කියලා එහෙම දිට්ඨි මට්ටමකට ආවොත් ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමයි ප්‍රතිපදාවයි අර තවත් ක්‍රම තියනවාද ඒ දෘෂ්ටි මට්ටමෙන් මිදෙන්න? ම්ම් අතනදී බුදුරජාණන් වහන්සේ විවිධ උපක්‍රම පාවිච්චි කළා තිනවා උන්වහන්සේ. දැන් දැන් උදාහරණයක් වශයෙන් අය ජටිලයන්ට තිබුණා විවිධ දෘෂ්ටි. එතකොට ඒගොල්ලන්ගේ දෘෂ්ටි දුරු කරන්න කියලා බුදුරජාන් වහන්සේ 이르දි ප්‍රතිහාරය පවා පෙන්නවා. ඉතින් හැබැයි බැරි වුණා. ලේසි වුණේ අන්තිමට යන්තම් ධර්ම දේශනා කළාම තමයි අන්තිමට ඒ අයව දෘෂ්ටි වලින් මුදවගත්තේ. මොකද අර දැඩි ග්‍රහණයක් තේනවනේ. ඒ නිසා දැඩි ග්‍රහණයක් හිතේ තියෙනකොට ඒවැයි මුදව ගන්න එක පහසු නෑ. ධර්ම දේශනා උඟක් හොඳයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා ප්‍රාතිහාර්ය කියලා කිව්වේ. දේශනා ප්‍රාතිහාර්යයක් කියන්නේ දේශනා කළා කරුණු හේතු ගන්නවලා නිවැරදි දේ පෙන්ලා දීලා අර අනිත් තැනත්තගේ තිබිච්ච වැරදි අදහස ඉවත් කරලා දානවා. එයාට හේතු ගන්නවා මේකයි මේකයි කියලා කාරණා සහිතව හේතු ගන්නවා. එතකොට ඔන්න අතාරිනවා. ඉතින් වගේ දෙයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා වහා මේ කාරණා ඔක්කොම අපිට හිතෙන්නේ නෑ අවශ්‍ය නෑ අවශ්‍ය නෑ වැදගත් වැදගත් කාරණා සමහර වෙලාවට අමතක වෙනවා හැබැයි පස්සේ ආයෙ මේ ධර්ම දේශනා කරනකොට මම මේක කලින් අහලා තියෙනවා කියලා හැම මතක් වෙනවා ඒකට කමක් අර එදිනෙදා ජීවිතේට ගල්ප ගන්න පුළුවන් කාරණා කියලා ඉවරලා හැම මතක හිටිනවා අඩුයි ස්වාමීන් වහන්සේ කමන්නේ මතකට ඉතරනම් එහෙම මතකට යන දෙයක් ගිය දෙන් ඔක්කොම මතක තියාගන්න වෑයම් කළ යුතු නැහැ අපිට තියෙන්නේ ධර්මදේශනා මතක තබා ගැනීම වෙනුවට ඒකෙන් කියන දේ අහලා ක්‍රියාවත් කිරීමයි වටින්නේ. ඕනනම් මොකක් හරි දෙයක් කියවෙනකොට පොඩ්ඩක් සටහන් කරගන්න. ඔළුවේ මුකුත් තියාගන්න යන්න එපා. ඔළුවට බරක් දෙන්න එපා. අරක මතක තියාගන්න ඕනේ, මේක මතක තියාගන්න ඕනේ කියලා. ඒක නෙමෙයි මාර්ගය. අපි මතක තබා ගැනීම කියන එක එක පැත්තක්. සුතමේ ඥානයක් විදිහට ඉතින් කෙනෙක් දිනු කරනවා පුළුවන් තරම් මතක තියාගන්න. එතන තියෙන්නේ අර කරුණු ගොඩ ගැහිීමක්නේ. දැන් අපි විපස්සනා පැත්තේදී ඒක නෙමෙයි කතා කරන්නේ. හිතේ මුකුත් තියාගන්න යන්නේ නැහැ. හිත සැහැල්ලුවෙන් තියාගන්න. හිත නිදහස්ව තියාගන්න. මතක හිටින දෙයක් හිතීවි. මොන හරි අත්‍යවශ්‍යයි කියලා හිතන දෙයක් අමතක වෙයි කියලා බය හිතෙන දෙයක් ඔන්න සටහන් කරලා තියාගන්න. කොළ කෑල්ලක හරි ලියනවා. හැබැයි හිතේ නෙමෙයි. කොළේක තියෙන්නේ. ඕල්ලාව ඉතින් කියවලා බලනවා මොකක් හරි තිබුණා මතක තියාගන්න. හරි මේකෙන් මට ප්‍රයෝජනයක් තියෙනවාද? පොඩ්ඩක් අවශ්‍ය වුණොත් කියවලා බලනවා. හිතට බලක් දෙන්න නැතුව ඉන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ. හොඳයි. සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව බන්දුජීව මහතාට ඉදිරිපත් කරනවා. දෙවන සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අද ධර්මදේශනාවෙන් දැන් ස්පර්ශය ගැන කියුණා. එතකොට අර ආයතන නිරෝධය ගැන පසුගිය සතියේ නෙමෙයි ඊට ඉස්සෙල්ලා සතියේ අර පටිච්ච සමුප්පාද සාකච්ඡාව වෙලේදී අඟහරු ආදා අර එක මහත්යෙක් වගේතර ප්‍රශ්න ලැබුවා ආයතන නිරෝධය කියන අවස්ථාවේදී ඒ ආයතන වලට මොකුත් දැනෙන්නේ නැති වගේ ස්වභාවයක් තමයි මේ මහත්යාගේ සාකච්ඡාවෙන් මට තේරුනේ. ඒ එයාගේ අදහසක්. එතකොට ආ ඒක තමයි මොකද මේ මහත්තයා ඒක එහෙම දැකලාද එහෙම කිව්වේ නැත්තම් කියන එක තමයි මේ නෑ එයා හිතලා හිතලා තමයි කිව්වේ හිතලා කිව්වේ එයා ඒක තර්ක කරනවා ඉතින් මේක මෙහෙම වෙන්න ඕනි කියලා හුඟක් ඉතින් තර්ක තර්කයේ පැත්තෙන් තමයි එයා නැගුවේ ඉතින් හැබැයි මේකේ මට මට පැති දෙකක් හිතෙනවා එකක් තමයි අර එදාත් අපි කතා කරපු ඒ සාමාන්‍යයෙන් රහතන් වහන්සේ කෙනෙක් වුණත් ඒ සාමාන්‍ය මට්ටමේදී අස්කන්නාසාදී ඉඳුරන් පරිහරණය කරද්දී ඒවට අරමුණු ආපාදගත වෙනවා. හැබැයි හිත ඒව එක්ක මිශ්‍ර වෙන්න යන්නේ නැහැ කියලා කාරණාව. ඔව්. ඒක උපාදාන වෙන කොටස තමයි නැත්තේ. නැත්තේ. එයාට යම් දැනීමක් තියෙනවා. නමුත් ඒවා ඔස්සේ කතා කිරීමක්, පැටලවා ගැනීමක්, ප්‍රපංච කිරීමක් ඒ මොකක්වත් නැහැ. ඒක අර සෝන සූත්‍රයේදී එහෙම විස්තර වෙනවා. හැබැයි ඔතෙන්දින් බලන්න වෙනවා මොකද්ද අරහත්ඵල සමාධියකදී වෙන්නේ කියලා. අරහත්ඵල සමාධියකදී සමහර විට සම්පූර්ණයෙන්ම ආයතන නිරුද්ධ වෙලා ඉන්න මට්ටමක් වෙන්න පුළුවන්. දන්න ඒක වෙලාම බලන්න ඕන ඉතින්. <laughs> ඔව්. ඒක සෞලෝනේ දැන් දැන් ස්පර්ශය දැන් සම්පස්සය කියන එක දැන් ආයතනෙත් එකද අපි ගත්තොත් ඒතර ක්‍රියාකාරීත්වය දැන් මම දැකලා තියෙන විදිහට දැන් මම පැහැදිලි කරන්නේ දැන් අපි ආයතන නිරෝධයක් අපිටම චක්කෝ නිරෝධයි. චක්කෝ නිරෝධ වෙලා තියෙද්දී ඇසට ආලෝකය තියෙනවා. එතකොට ඒ තියෙන ආලෝක තුලින් අපිට දෙයක් දකින්නේ නැහැ. එතකොට වේදනාව දැන් උතන ස්පර්ශය නිසානේ වේදනාව ඇති වෙන්නේ. එතකොට ඒ කටයුත්ත වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි ඇසට ආපాతගත වෙලා තියෙන ආලෝකය තුලින් යමක් මවා ගන්න ඕනේ. එතකොට මේ මවා ගැනීම කියලා කියන්නේම නාම රූප එකතුවක් සහ විඥානයේ ක්‍රියාකාරීත්වය ඇති වුණොත් විතරයි එතකොට දෙයක් වෙන්නේ. ඔව්. මේ මවා ගැනීම නම් නතර වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මවා ගැනීම ඒක තමයි ඒකනේ දැන් සංස්කරණනේ මොහොතේදී ස්වාමීන් වහන්සේ ඒ ස්වභාවය පවතිනවනේ. ඔව්. ඒ කියන්නේ ඔතන මවා ගන්නවට අනිවාර්යයෙන්ම එතන නාම රූප ක්‍රියාවලිය තුලින් තමයි දෙයක් වෙන්නේ. නැවෙන්නේ අනිවාර්යයෙන්ම. එතකොට ආයෙත් හිත ඇතුලේ නිරූපණ සිද්ධ වෙනවා. ඒතර හිත ඇතුලේ නැවතත් නිරූපණ සිද්ධ වෙනවා. ඒ නිරූපණ සිද්ධ වීම කියන්නේ අපේ විපස්සනාවට කරදරයක් නැත්නම් පටහැනි. අපි උත්සාහ කරන නිරූපණ හිත ඇතුලේ නොකර ඉන්න. එතකොට මවා ගැනීම නොකර ඉන්නයි වෑයම් කරන්න තියෙන්නේ. ඉතින් දැන් අපි මම මම නිරෝධය කියලා හඳුනාගෙන තියෙන්නේ ආලෝක තියෙනවා. ඔය වගේම ශබ්දක් තියෙනවා. දැන් ආලෝක තිබුණාට ඔය ආලෝක තුලින් දෙයක් නිරූපණය වෙන්නේ නැහැ. හරි. රස ඔහේ තියෙනවා. හරි. වගේම කනත් ඔහේ තියෙනවා. හරි. ඒ වගේම ඉතින් මනසත් අරමුණු නැතුව ඔය නිකම් තියෙන ස්වභාවය තමයි තියෙන්නේ. හරි. එතකොට ඒක තමයි මම ආයතන නිරෝධයක් හැටියට තමයි මම එතන අඳුරගෙන තියෙන්නේ. ඔව්. ඒක තමයි. දැන් ඒකයි මමත් කියන්න ගියේ. දැන් ඔයක ඔය ඇවිල්ලා එක මට්ටමක්. ඔය මට්ටම තමයි බුදුරජාන් වහන්සේ බාහියට කියන්නේ දිත්තේ දිත්ත මත්තම්, සුතේ සුත මත්තම්, මුතේ මුත මත්තම්, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් කියලා. ඒතකොට මොකද එතන මේ ආයතන මත අපි තව ගොඩනගන්න යන්නේ තව තව වඩන්න යන්නේ නැහැ, සංස්කරණ කරන්න යන්නේ නැහැ. ඒ ආයතන මට්ටමේ නැවතිලා තියෙනවා. හිත ඒවත් එක්ක මුකුත් ගනුදෙනුවක් නැහැ. හිත ඉන්න යාගේ පාඩුවේ. හුදකලාව ඉන්නවා. දැන් ඔකේ තවත් පැත්තක් මේ මට පස්සේ මතක් වුණා පන්දුජීව මහත්තයා. දැන් එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ මට මතක විදිහට භික්ෂුන් වහන්සේ කෙනෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ කියනවා උන්වහන්සේ චාතුමා කියන ගමේ වාසය කරද්දී උන්වහන්සේ සමාධියකට සමාදිලා හිටිය අය. ඉතින් එතකොට මේ ධාරානිපාත වර්ෂාවක් වැහැලා අකුණක් ගහලා මේ ගවයෝ කීප දෙනෙක් මැරුණ අය. ඉතින් එතකොට මේ මිනිස්සුත් ආවය ඒක බලන්න. ඊට පස්සේ ඔහොම කියලා එතන හිටපු එක්කෙනෙක් ඊට පස්සේ බුදුරජාන් වහන්සේව හම්බෙන්න එනවා. දැන් බුදුරජාන් වහන්සේ සමාධියෙන් නැගිටලා. ඊට පස්සේ ඉතින් අහනවා මේ බුදුරජාන් වහන්සේගෙන් ඔබ වහන්සේට ඇහුණාද මේ අකුණු ගහනවා. ඉතින් ඇහුන්නේ නැහැ කියනවා. දැනුණාද මේ වහිනවා හරමේ මේක දැනුණාද? ඒත් දැනුන්නේ නැහැ කියනවා. ඔබ වහන්සේ මෙතනද හිටියේ? මෙතනයි හිටියේ කියනවා. නිදාගෙනද හිටියේ? නැහැ මම නිදාගෙන නෙමෙයි කියලා කියනවා. ඇති එතකොට ඉතින් ඒ කියන්නේ උන්වහන්සේ යම් සමාධියක ඉඳලා තියෙනවා. හැබැයි එතෙන්දී අර ආයතන නිරුද්ධ වෙලා. ඒ කියන්නේ කන ඒ ඇහිම සිද්ධ වෙලා නැහැ. ඇහැ පෙනීම සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ ආයතන නිරුද්ධ වෙලා වාසය කරලා තියෙනවා. මෙලෝදීම ඒ නිසා සමහර විට මේ බුදුරජාන් වහන්සේ සමවැදලා හිටිය අරහත් ඵල සමාධිය කියලා අපි ගත්තොත් එතනදී උන්වහන්සේගේ ආයතන සර්ව ප්‍රකාරයෙන්ම නිරුද්ධ වෙච්ච තත්වයක් අත්දැකලා තියෙනවා. ඒ නිසා සමහරට නිරෝධ සමාපත්තියද දන්නේත් නැහැ. ඒ ඔවා එක එක පැති වලින් හිතන්න පුළුවන්. නමුත් ඉතින් ඔවා තව තව ඉස්සරහට මේ මේ විමසා බලන්නයි තියෙන්නේ. ඔව් දැන් ඊතරදී ස්වාමීන් වහන්සේ අපි හිතමුකෝ දැන් අකුණක් ගහනවා කියලා කියන්නේ ලොකු විශාල ශබ්දයක්නේ. ඔව්. එතකොට ඒ ශබ්දයටත් එතකොට උන්වහන්සේට අපිට නම් මේ වගේ ශබ්දයක් ආවොත් අපි දැන් සාමාන්‍ය ස්වභාවයේ ඉන්නකොට අරක පොඩි දැඩීමක් අනිවාර්යයෙන්ම එනවනේ. ඒවා ඒවා. අකුණ අකුණ ගාව එතකොට ඒ වෙලේදී ඇත්තටම නාම රූප ක්‍රියාත්මක වෙලා වීම උනොත්ද දැන් අපි මේක අකුණක ශබ්ද කියන එක හඳුනාගන්නේ. ඔව්. ඔව්. ඉතින් නමුත් අර ඒ වගේ ලොකු ශබ්දයක් නැතුව සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ වටපිටාවේ තියෙන ශබ්දත් එක්ක ඒ වගේ කිසිම හඳුනා ගැනීමක් නැතිව තමයි ඉන්නේ. හ්ම්. ඉතින් අර වගේ කියන්නේ ලොකු ශබ්දයකදී කෙසේ කොහොමද වෙන්න කියන එකත් ඒ වගේ දෙයකට යොමු වෙලාම තමයි බලන්නේ. ඒකයි. ඒකයි මාත් කිව්වේ. කියන්නේ අපිට එකපාරට ඕවා උපකල්පන කරන්න පුළුවන්. නමුත් ඉතින් දහමට අනුව තමයි ඉතින් හිතා ගන්න තියෙන්නේ. යමක් බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේට සමාඩ මේ කතා කරන්නේ අරහත්ඵල සමාධියද නැත්නම් නිරෝධ සමාපත්තියද ඒකත් ඉතින් හොයලා බලන්න ඕනේ. නිරෝධ සමාපත්තිය නම් මොකක්වත්ම දැනෙන්න බෑ. දැන් ඇතම් ඇතම් කතා ප්‍රවෘත්ති තියෙන්නේ නිරෝධ සමාපත්තිය සම්බන්ධලා ඉඳද්දී මේ ඇවිල්ලා ගිනි තියන්නේ ඒත් මුකුත් වෙන්නේ නැහැ කියලා තියෙනවානේ. ඒ කියන්නේ ඒකයිල වෙනම පැත්තක්. දැන් අරහත් ඵල සමාධිය කියන්නේ තවත් පැත්තක්. ඉතින් ඒවා ගැන ටිකක් ඉතින් හොයලා බලන්න ඕනේ. ඔබයි ස්වාමීන් වහන්සේ පැහැදිලි ඔබ වහන්සේට දරුවන් සරණයි නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව යෝෂිවන්නේ වාරච්චි මහත්මියට මුකන් කළා. පෙරවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට තව ටිකක් අර මේ නිබ්බිදාව ගැන චුට්ටක් දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද ප්‍රකාශ කරපු දේශනාව අන්තිම හරිය වගේ සඳහන් වුණා මේ මට ඒක හරියටම මතකත් නැහැ ස්වාමීන් වහන්සේ දර නන්දි රාග නැති වුණාට පස්සේ නේද ස්වාමීන් වහන්සේ නිබ්බිදාව පෙන්වන්නේ ඇති වෙනවා කියලා ඔව් දැන් ඔතන නන්දිය කියලා කියන්නේ අපි සතුට වෙනවා කියන එක. දැන් හිතන්න අපේ මොකක් චිත්‍රපටියක් බලනවා. දැන් මේ චිත්‍රපටිය බලද්දී අපි සතුට වෙනවානේ. එතකොට මේ රූප බල බලා අපි නිමිති ගනිමින් සතුට වෙනවා. ඊළඟට අපි සින්දුවක් අහද්දී සතුට වෙනවා. එතකොට සින්දුවක් අහන తත්වය තුළ යම්සේ සතුටක් තියෙනවා. එතන තමයි අපේ හිත ඇලිලා තියෙන්නේ. ඒ නිසා ඇලිලා සතුට වෙන අවස්ථාවෙන්දී හිතට ගැළවීමක් නැහැ. හිතට නිදහසක් නැහැ. හිත එතන තමයි ඉන්නේ. හිත ඒකම ආශ්‍රය කරගෙන එතනම ගැළවිලා ඉන්නවා. එතන එතනම ඇලවිලා ඉන්නවා. එතනම සතුට වෙලා ඉන්නවා. ඒතර ඔය ඇලීමයි සතුට වීමයි කියන එක එකට වගේ යන්නේ. එයා ඇලිලා සතුට වෙනවා. දැන් එතකොට හිතන්න දැන් අපි විපස්සනාවක් වඩද්දී මේකේ යථා ස්වභාවයයි තේරුම් ගන්න. මෙතන තියෙන දුකක්, මෙතන තියෙන අනිත්‍ය ස්වභාවයක්, මෙතන තියෙන්නේ මගේ වසංගේ පවත්ව ගන්න බැරි මෙතන ඇතුලේ කෝ එකක් හරයක් නැති අනාත්ම ස්වභාවයක් කියලා එයා ත්‍රිලක්ෂණයක් ආදීනව තේරුම් ගන්න තේරුම් ගන්න දැන් එයාට ඇලීම නැති වෙනවා. මොකද මෙතන හරයක් නැහැ කියලා එයා දකින්නේ. මෙතන ගන්න දෙයක් නැහැ. ඒතර ඒ ගන්න දෙයක් නැති බව තේරෙන්න තේරෙන්න දැන් එයාට සතුටු වෙන්නත් බෑ. ඒකේ ඇලෙන්නෙත් නැහැ. එහෙනම් අර නන්දි රාග කියන දෙකම දැන් නැහැ. ඉතින් එතන නන්දි රාගක්ඛයා දැන් එහෙනම් හිත නිදහස් වීමක්. එතකොට මේ නන්දි රාගය නැති වුණාට පස්සේ තමයි හිත නිදහස් වෙන්නේ. නන්දි රාගයේ තියෙන තාක් හිත නිදහසක් වෙන්නේ නැහැ. එතකොට නිබ්බිදාවකුත් ඊට කලිනුත් පහළ වෙනවා කියන්න පුළුවන් ඉතින්. ඒ කියන්නේ නිබ්බිදාව පහළ වීම නිසාම තමයි දැන් නන්දියක් රාගයක් ඇති නොවෙන්නේ. මොකද මෙයාට තේරලා මේකේ අතහසභාවය තේරුණා මේකේ ගන්න දෙයක් නැහැ මේකේ හරයක් නැහැ. දැන් ඉතින් එපා වෙනවා. එපා වුණ තනක සතුටක් නැහැ. අරකින් සතුටක් උපදින ගතියක් නැහැ. මොකද දැන් එතන සතුටු වෙන තරම් දෙයක් නැහැ. එහෙමයි. ඔව්. එහෙනම් මට හිත හිතනවා ස්වාමීන් වහන්සේ දැන් මේ නිබ්බිදාව කියන්නේ කලකිරීමක්ම වගේ ස්වභාවයක් නෙමෙයි හිතට එන හැකියාවක් වගේ දෙයක් කියලා ස්වාමීන් වහන්සේ. ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් ඔතන අපි දැන් අපි සාමාන්‍යයෙන් කලකිරීම කියන වචනේ පාවිච්චි කරන්නේ හිතන්නකෝ මේ අපි දැන් ඔන්න කවුරු හරි කෙනෙක් ගැන කලකිරෙනවා. එයා මම බලාපොරොත්තු වෙන හිතේ හිටියේ නැහැ. මං ඕන මට ඕන දේ කළේ නැහැ. ඉතින් මට එයා ගැන දැන් කලකිරිලා. ඉතින් ඒ කලකිරීම වෙන එකක්නේ. ඒ අපේ නිකන් අපේක්ෂා බංගත්වයකටපත් වීම නිසා ඉතින් කලකිරීමක්. මෙතන තියෙන්නේ ඊට වඩා ඇත්ත ඇති සැටියෙන් තේරීම නිසා සිද්ධ වෙච්ච එපා වීමක්. නේද? ප්‍රඥාව මත ඇතිවෙච්ච කලකිරීමක් මෙතෙන්දි පෙන්වන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඒ නිබ්බා තියෙන්න ඕනේ චේතෝ විමුක්තියක් ඇති වෙන්න නේද ස්වාමීන් වහන්සේ? ඒ වගේ ඔව් ඒ කියන්නේ ඒ කියන්නේ දැන් හිතන්න රූපය රූපස්කන්ධය කෙරෙන් හිත නිදහස් වෙන්න නම් රූප ගැන කලකිරෙන්න ඕනේ. රූප රූපවල ගන්න දෙයක් නැහැ, හරයක් නැහැ. මේක නිකන් බොල් දෙයක් කියලා එයාට වැටහෙන්න ඕනේ. ඒක නිසා අර එපා වෙච්ච ගතිය ඇති වෙන්න ඕනේ. රූපෙට අපි වටිනකමක් තියෙන තාක් අපි ඒකේ බැඳෙනවානේ. ඒකට ආස හිතෙනවානේ නේද? එහෙමයි. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ අපි මොකක් හරි අරමුණක් හැට පේන රූපයක් බලාගෙන ඉන්නකොට හිතේ ওই වගේ ස්වභාවයක් ඇති වෙනවා නම් හ්ම්. ඒ ඒ වස්තුවෙන් අපේ ඇහැ මිදෙනවලු ස්වාමීන් වහන්සේ. ඒක දෙතන චේ. ඔව්. ඔව් ඒ ඒ වස්තුව අස්සේ රිංග ගන්න විදිහක් නැහැ. ඒ වස්තුවේ නිමිති බලබලා ඒකෙන් සතුටු වෙවි ඉන්න ගතිය වෙනකොට හිත එයාගේ පාඩුවේ ඉන්න ගන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ වස්තුවකින් මිදුණා නම් ඔව්. අරූප ස්වභාවයකට පරිණත් පුළුවන්ද ස්වාමීන් වහන්සේ? පුළුවන් පුළුවන්. ඔව්. ඒ කියන්නේ රූපයක් මොකුත් නිරූපණය වෙන්නේ නැහැ හිතේ. හිත ඇතුලේ මුකුත් රූප නිරූපණය නොවි තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉතින් අදහස් වෙන්නේ නැහැ හැරන් ඉඳද්දි මුකුත් පේන්නේ නැහැ කියලා. පෙනේවි. නමුත් එකකට එල්ල කළා ඒක හොඳයි ලස්සනයි කියලා බලන යොමු වෙච්ච ගතිය නැති වෙන්න ඕනේ. නැති වෙලා ඒ රූපේනොත් මිදිලා අරූප ස්වභාවයකට විඥාණය ඔය ඒක අනිදස්සනයි කියන්නේ ඒකයි දැන් හිත ඇතුලේ මුකුත් නිරූපණ නැහැ. හිත එයාගේ පාඩුවේ ඉන්නවා. අර පේන එකත් එක්ක පැටලෙන්න ගිහිල්ලා නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අර පස්සේ කියන එක ඇති වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? පස්සේ කියන එක ඇති වෙන්නත් ඇති වෙන්නත් බෑ නේද? දැන් ඒ කියන්නේ අපි ස්පර්ශයක් වෙන්න නම් එකක් එකකට අවධානය යොමු කළා ආ මෙන්න මේකයි කියලා අපි ඒකට නමක් දීලා අඳුනා ගන්නවානේ. නේ අඳුනා ගැනීම කියන එක එක පැත්තක් ස්පර්ශේ. අපි අර කලිනුත් කතා කරේ මොකද්ද මේ අදිවචන සම්පස්ස කියලා. ඒතර අධිවචන සම්පස්සය කියන්නේ අපි අඳුනා ගන්නවා. මානසික වශයෙන් චිත්තසහිතයක එකතු කරලා අපි කම්පයා කරලා අඳුනා ගන්නවා. අඳුනා ගැනීම එක පැත්තක් ස්පර්ශයේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහන්සිට දිරුවන් සන්නයි හොඳයි හොඳයි දිරුවන් සන්නයි අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව රවි මහතරියුම් කන් බුලුවන් අවසරයි ස්වාමීන් වහන්සේ ඔව් සක්මන් භාවනාවේ අත්දැකීමක් කියන්න පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ. ඔව්. මම සක්මන විනාඩි 45 පමණ කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. හරි. මම ගොඩක් වැඩි මළුවක තමයි සක්මන් කෙරෙන්නේ. ඊතර කටපාගෙන දින වැඩි මළුවක් ස්වාමීන් වහන්සේ. ඉතින් පළවෙනි විනාඩි 5 10 අතර පොඩ්ඩක් පට්ටල් වෙලා එහාට මෙහාට පොඩ්ඩක් එවිදිනවා. ඊට පස්සේ කකුලේ ඉතින් අර තද ගතියට විලුඹ දැනෙනවා වැලි පොළේ වැදගත් ගතිය. එතකොට මාපටෙන් දිල තද ගතියට දැනෙන ගතිය. ඒ වගේ වෙන වෙන මේ වෙන විදිහට ඉස්පස්තියක් කර දැනෙන ප්‍රමාණය මම අත්දැකිනවා ස්වාමීන් වහන්සේ. හරි. ඒ ඉතින් ඒ ඒ ඒ අතරේ අද්ද දැනෙනවා කුඹුලන්ගේ ශබ්ද, වාහන යන ශබ්ද, ඒවත් ඉතින් මම පොඩක් අත්දැකිනවා ස්වාමීන් වහන්සේ. ඒවා ඒ දුර ලොකු දුරක් ඈතට ගෙවෙන්නේ නැහැ. ටික දුරක් හිතනකොට මම ආයි මගේ කකුලේ පතුල වදින තැනට ගන්නවා. එතකොට සමහර ලාවට ඇඟ අත අතෝබර වෙනවා වැඩිපුර වැල්ලට ඉරන ගතියක් දැනෙනවා මම ශරීරය කිලින් කරගන්නත් පොඩි උත්සාහයක් දරන බවක් දැනගෙන යනවා ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවට තමයි ස්වාමීන් වහන්සේ මම ගොඩාක් බර කැමති සක්මනට තමයි පරියන්ක නම් ගොඩාක්ම කෙරෙන්නේ නැහැ විනාඩි 15ක් විතර තමයි කෙරෙන්නේ ඒක කරනවා මට බෙල්ල පොඩක් කඩාවැටිලා ඉදිපර ගතියකුත් එනවා පස්සේ මට පරියන්කේ මොනවාද දැනෙන්නේ කියලා කිසි දෙයක්ම දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඇත්තටම බෙල්ල කඩාවට දැනව දැනීමක් දැනකට නැගිට්ටාම මේ නැගිට්ට බවක් තමයි දැනෙන්නේ මට යට. ඊ අතරේ වෙච්ච සිද්ධ සිද්ධියක් මට දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක තමයි මට ස්වාමීන් වහන්සේ කියන්න යන්න ඕනේ. භාවනාව ඉදිරියට කරගෙන යන්න උපදේශක් පවත්වන ස්වාමීන් වහන්සේ. හොඳයි. ඇත්තටම මහත්තයා සක්මන වැඩිපුර කරන එක හොඳයි. ඒ කියන්නේ මොකද පරයන්කේදී තාම නිකන් අර හිත මුළු ගැන්වීමක් හිත සැඟවීමක් වගේ දෙයක් තමයි මට පේන විදිහට වෙන්නේ. ඒක වෙනස් වෙලා සකස් වෙලා ඒවි සක්මන වැඩිපුර කිරීම හරහා. මොකද අපි සක්මනේදී එක අතකින් තව තව දැනුවත් භාවය දියුණු කරනවා නැත්නම් සතිමත් භාවය දියුණු කරනවා අවදි භාවය දියුණු කරනවා. ඒක තව තව දියුණු වෙන්න දියුණු වෙන්න පස්සේ පුළුවන් වෙයි පරයන්කයකදී නින්දට වගේ වැටෙන්නේ නැතිව බොහොම සැහැල්ලුවෙන් වෙන දේ දිහා බලන්න පුළුවන් කමක් ඇති වෙයි. ඒ නිසා දැනට මහත්ය කරන විදිහ හොඳයි. සක්මන වැඩිපුර කරන්න ඒක කිසි ගැටලුවක් නැහැ. ඊළඟ සැපේ ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං. හොඳයි හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ දහම් ගැටලුව හාන්ති මහත්මියට උකන් පුළුවන්. දෙවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව්. කමඨාන් සුද්ධ කර ගැනීම සම්බන්ධයෙන් සරණසත් සක්මන පරයන්ක එදිනදා ජීවිත අත්දැකීම් ඔක්කොම කතා මේ එකම ස්වභාවයෙන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එක ඒ කියන්නේ ඉරියව්ව මාරු වුණාට මොකද්ද ස්වභාවයක් මා තියෙනවා. ඒ කියන්නේ නමක් දෙන්න බැරි ස්වභාවයක් එක පැහැදිලිව මුල් ඒක නිස කාලයකට කලින් තිබුණා. ඊට පස්සේ දැන් ඒකේ පැහැදිලි බව එහෙම කියන්න බෑ. ඒ කියන්නේ ස්වභාවය නෑ කියන එක නෙමෙයි අර ඉරියව මාරු කළාට ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. හරි. ඒකම පිරිච්ච බවක් තියෙනවා. ඒ කියන්නේ මේ මොනවත් එක එකතු කරන්න ඕනේ නැහැ වගේ සමහර වෙලා වෙන වෙලාවට එන එක. ඒකම එනේ කියන්නේ ඒවට ඒ කියන්නේ යම් කිසි විදිහට ළඟින් ඉන්නවා කියන එතකොට ඇහෙනවා බැලෙනවා කියන එක වෙනවා. ඒ කියන්නේ ඔක්කොමත් නෙමෙයි සමහර ඒකව. ඒ කියන්නේ එහෙම නැතරිය වගේ ඔති ඔති වෙනවා. හරි. ඒකම ආයේ එකපා ඒවෙන් කිසිම අදාළ නැති බවකට යනවා. ඒ කියන්නේ ඒක දැන් මෙතන ඒ කියන්නේ මෙතන හිටියට එකත් එක්කවත් නැහැ. මොකක් එක්කවත් නැති බවකට ඉන්නේ. හරි. එතකොට මෙන්න මේව අවස්ථාවල් වල මාර්වෙවි තියෙනවා. එතකොට මේක ඉබේ සමහර දැන් මොකක් හරි අහන් ඉන්නකොට ඒක අහන්න ඕන නැත්නම් ඉබේ මේක අතහැරෙන්නේ. අතහරින්නව නෙමෙයි. ඒක අතහැරලා දානවා. එතකොට ඒක ඒකතර දැනගන්න එක ඒක ඒකම බැලන්ස් කරගන්නවා. කොතනද අඩු කරගන්නවද වැඩි කරගන්නවද කියන එක. ඒකම සක්මන්න පරයන්ක කියන එක සානසර දැන් එළියට ගියාම කාමරේ ඉඳලා එළියට ගියාම අර මිනිසුත් එක්ක ගණදෙනු කරලා ආවට පස්සේ අවශ්‍යතාවයක් එනවා ඒ කියන්නේ දැන් ඉබේම එක වීකී වෙන එක අවීකයක වෙනකොට මම දත්තක් කළා තියෙනවා සක්මනකට දැන් කෑම කෑවට පස්සේ දිරන් එක්කම දිරන්න හරි ඇවිදිනකොට ඒකම වෙන එකක් තමයි අර එළියට ගිහිල්ලා ආපු පොඩි වෙහසක් චූටි හරි තියෙනවා නම් ඒක ටික නැති වෙලා යනවා අඩු වෙලා යනවා ඒ කියන්නේ ඒක ඒකම විවේකී වෙන එකට උදව්වක් වෙනවා සක්මන පඩයන් කියන්නේ අර එළියකට ගිහිල්ලා ගොඩක් ඇසුරු කරලා එනකොට එහෙම දෙකක් දකිනවා හරි. ඒකම සාන්තස දවසක් කියන්නේ දැන් අර කියන්නේ මම අර මම කියන එක කොච්චර කියන්නේ පටු කියන්නේ ගොඩක් මේ පැතරුණ විදිහට පෙන්වලා දෙනවා. ඒ කියන්නේ මේ මම කියන එක දැන් දැකලා නැති තිබුණ නැති දැන්. දැන් එක සැරයක් මේ මෙහෙම විවේකීව ඉන්නකොට ඒ කියන්නේ කිසි දෙයක් අදාළ නැති බව දිනන එකපාර මේල් එකක් තිබුණා කියවන්න. ඒක කියවනකොට වචන කීපයක් කියවනකොට ඒ වචනවල දැන් මේ මුළු එකම කිව්වේ නැහැ. ඒනට ඒවයි බරගතියක් දැනෙන්න ගත්තා. මේ පොඩි වෙලාවක මේ වෙන දේ, මේ කියන්නේ පොඩි මොහොත් එක වෙන දෙයක නිකන් මේ ස්ලෝ කරලා මෙයා කරනවා වගේ දැක්කේ. එතකොට දැන් දකින්න ඇතුලෙන් මේක එතකොට කියනවා ඇතුලෙන් දැනෙනවා මේකේ කුණු ගොඩක් තියෙන වෙහසක් තියෙන එකක් මේ මේල් එකේ තියෙනවා. එතකොට එනවා ඒකට ආකර්ෂණයක්. ඇතුලේ තියෙනවා කුණු කියලා දන්නවා. ඒවනම් mm. කුණු අල්ලන්න කැමැත්තක් තියෙනවා කියන එක. Mm. එතකොට දැනෙනවා දැන් අපි දැන් කියනවා පුත්කලියෝ තමයි අපිට මෙහෙම කරන්නේ, අරයා මෙහෙම කළා. Mm. දැන් මෙහෙම කිව්වට අපිටුලට එන්නේ ඒක අපේ ආකර්ෂණයක් තියෙන හින්දා කියන එක. හ්ම්. ඒ කියන්නේ කැමැත්තක් කියනවා තමයි. ඒතකොට දැන් මේ වෙලාවේදී ඒක අල්ලන්නේ කුණු කියලා දැනගෙන අර දැනගෙන මේක වෙහෙස තියනවා කියලා. ඊපස්සේ දැන් කියවද්දෝ නන්දෝ කියතර ආකර්ෂණයෙන් දකින් කියවනවා. කියවනකොට ඩාරේ එක්කෙනා එවනකොට ඒවල වචනවල ඒ ශක්තිය තියෙනවනේ. එතකොට එයාගේ ඇතුළත තියෙන එක ඒවයි ශක්තිවල ගැප් වෙලා එන්නේ. මේල් එක කිව්වට දැන් ඒතකොට ටික දැනෙනවා දැන් මෙයා ඒවල තියෙන එක එයාගේ ඇතුළත ස්වභාවය මෙහෙම එකක් ඒවල මට විසි කරලා තියෙන එක. විසි දෙයක් වෙලා තියෙන එක බාර ගන්නවද නැද්ද කියන එක තියෙන අතේ. එතකොට දැන් අටුපාඩු වෙමින් තවමත් අර ගිහිල්ලා ඇයි එහෙම කිව්වේ කිව්වට ඒක ඈතින් වෙන දෙයක් වගේ තමයි දැනෙන්නේ. ඒක වෙනවා සාමාන්‍ය ඊට පස්සේ ටිකකින් ඒක මත් ඇවිල්ලා ගන්නවා. මෙහෙම එකක් අත්දැක්ක ස්වාමීන් වහන්සේ. ඔව්. කමක් නැහැ. ඔව් ඒ කියන හරි. ඒක ඒක සාමාන්‍යයෙන් සමහර වෙලාවට දකිනවා මේ ඒ කියන්නේ ඉවක් වගේ එකක් ඒ කියන්නේ ඇතුලේ තියෙනවා ඒ කියන්නේ ඉස්සරත් දැන් උයනකොට එහෙම මෙයා කරනකොට දකිනවා මේ මේක කොහොමද වැරදි කරන වෙනකොට දැන් ඒක ඒක ඉගෙන ගන්න එකක් ඇතුලේ උගන්වන්න දෙයක් නෙමෙයි ඉගෙන ගන්නවා කියන එක. ඒ කියන්නේ බෑන්ට් එකට මෙහෙම වුණාම මේක ගබඩා කරගන්නවා. මේක කොහොමද ඊට වඩා ටිකක් මේක මුතනදි වැඩිලා තියෙනවා. ඒක මේ වෙහෙසක් නේ මේ ක්‍රියා කර ඒක ඇතුලින් කරගන්න එක. ඒකෝට ඊළඟ දවසේ මෙයා කරනකොට දකිනවා ඒක ඒ ඒ දැනුමක් පොඩියට එනවා ඉස්සරහට මෙන්න මෙතනදි වැඩිලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඒක සිතුවිල්ලක නෙමෙයි සොයනස. ඒ කියන්නේ ඉවක් වගේ එකක් ඒ කියන්නේ අන්න එහෙම එකක් ඒක මම දැක්ක ඉස්සරත් තිබුණා ඒ කියන්නේ ඒක ඒ වුණාට ඇතුලේ කතාව හින්දා ඒක බැහැලා තියෙනවා ඒක එකපාරම එන ෂාප් එකක් එතකොට දැන් සමහර පුද්ගලයා ආශ්‍රය කරනකොට එයාලා කියන වචනත් එක්ක එනවා මෙයාත් වචන කිව්වට මෙයාගේ ඇතුලේ එහෙම මා ගැන අකමැත්තක් තියෙනවා එතකොට මෙන්න මෙහෙම එකක් දැනුණාට ඒකට අර ඇතුලේ කතාව තිබ්බ හින්දා නෑ නෑ එයා එහෙම එකක් නෙමෙයි කියන්නේ කියලා ඒක වහලා දානවා. ඒ වෙනකොට දැන් අර ඇත්ත කතාව අඩු වෙද්දී මේ අර ඉව අනන්නන්න ඒකට ඒ කියන්නේ සිතුවිල්ලකට වඩා වෙනස් එකක් නිකන් නිකක් මේ මග පෙන්වන එකක්. මෙහෙම මෙහෙම මෙන්න මේ දැනෙන එක. ඒතකොට කියනවා එක මෙතන මෙහෙම එකක් මේ තියෙනවා මෙන්න මේකක්. ඉතින් ඒ එතකොට අර සීමා පනව ගන්න එකක් තියෙන. ඒ කියන්නේ පුද්ගලයන්ට වැරද දානව නෙමෙයි. මෙතනදී පොඩ්ඩක් මේ විදිහට මග පෙන්වන මෙහෙම එකක් තියෙනවා කියන එක මගක් පෙන්වන්න ගතියක් තියෙනවා. හරි. මම හිතනවා කිසි වරදක් නැහැ. ඔය ගැන ටිකක් කතා කරන ඔය මේ අජාන් සුමේදෝ ස්වාමීන් වහන්සේ ඉන්ටියුෂන් කියන එක. ඒ කියන්නේ ඉන්ටියුෂන් කියලා එකක් අපේ හිත ඇතුලේ ඉංග්‍රීසියෙන් ඉන්ටියුෂන් කියන්නේ නිකන් ඉවක් කියන එක තමයි ඉතින් අපිට සාමාන්‍යයෙන් සිංහල සරල වචනයකින් කියන්න වෙන්නේ. ඉන්ටියුටිව් අවයර්නස් කියලා කියනවා. මේ කියන්නේ අර ඒකයිද අපි බලෙන් හිර කළා බල කළා පවත්වන දැනුවත් බවක් නෙමෙයි. නිකන් ඒක අපිටම උරුම වෙච්ච නිකන් සැහැල්ලු සරල ඉවක් කියලා කියන්න පුළුවන්. ඒතර එතන තියෙන්නේ දැනුමක්. ඒක ඇවිල්ලා අපි අර පොත බලලා ගන්න දැනුමක් නෙවෙයි. අපේ මනුස්සකමට ඇඳිච්ච යම්සි දැනුමක්. ඒතර ඒ දැනුම ක්‍රියාත්මක වෙනවා. අපි අර පොතෙන් දාගත්ත අරවා මේවා මේකේ ඔබන්න යන්නේ නැති වුනහම අපි අර අරවැම් මේක විකෘති කරන්න යන්නේ නැති වුනහම අර ස්වාභාවික ගලණයට ඉඩ දුන්නාම අපේ අර තීච්ච සහජ ඉව තමයි ක්‍රියාත්මක වෙන්නේ. සහජ දැනුමක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක කිසි වරදක් නැහැ මට නම් හිතෙන්නේ. අනිත් එක සන්නහස දැන් මොකක් හරි දෙයක් කරනකොට කරනකොට ඒක ගැන බලාපොරොත්තු තියාගෙන කෙරෙන එක තුලත් අර මම හැදෙන එක එතනත් වෙහසක් වෙනවා කියන එක දකිනවා. එතකොට ඒක ඒ කියන්නේ ඒක ගැන දැනගන්න එක විතරයි වෙන්නේ. ඒකට කරන්න ගන්න එක. එතකොට ඒර උඩට මතුවෙන එකම තමයි දැන මෙහෙම එකක් තියෙනවා කියලා දැනගන්නේ. එතකොට අර දැන් දේවල් කරනකොට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරන එක තමයි බුද්ධිය කියන එක ආය ආය පෙන්නවා. ඉතින් දැන් චූටි හරි දිනදා ජීවිත සම්බන්ධයෙන් දැන් සමහර වෙලාවට චූටි හරි එක ආව ගාම මේ එන ප්‍රතිපලෙ එන්න වෙලා යන එක ස්ලෝ වෙනවා. ඒක නඩු වෙනවා. ගොඩක් පල් යනවා එන්න ප්‍රතිපලෙ. ඒතකොට කරන්නේ ඒක එතකොට කරනකොට 100ට 100ක් දීලා කෙරෙන්න ඕන. අනිත් එක මේ කිසිම දෙයක් අර ඒක ගැන බලාපොරොත්තු වෙන්න බෑ. මෙන්න මෙහෙම එකක් එන එක තමයි සවනසනේ. දැන් භාවනාව පුහුණුවක් කියලා කියන එකක් නෙමෙයි දැනෙන්නේ. මොකද සාමාන්‍ය බවක් තියෙනවා. හ්ම්. ඒක තමයි. දැන් ඔතන අර අපිට මම කියන ස්වභාවය, පුජ්‍යල ස්වභාවය ඉඳීම කියන මට්ටමයි ඒකෙන් තොරව නිකන් අපේ නිකන් ෆ්ලෝ එකට ඉඩ දීමයි, නිකන් අර ගලණයට ඉඩ දීමයි, හේතුඵල ධහමකට ඉඩ දීමයි කියන දෙක තමයි දැන් ඔතන වෙනසක් වශයෙන් මට හිතට තේරෙන්නේ. අපිට මුලදී තිබුණේ මම හැමදේම පාලනය කරන්න යනවා මම හැම එකටම ඇඟිලි ගහන්න යනවා හැම එකක් ගැනම මම දැනගන්න යනවා මම ඉන්නවා මම මම කියන්නේ ලොකුවට අපි තුල යම් ක්‍රියාත්මක වීමක් තියෙනවා අපි විපස්සනාවක් වඩන්න වඩන්න ඒ මම කෑල්ල පොඩ පොඩ දුර්වල වෙවි. අපි නිකන් ඒ ගලණයට ඉඩ දෙනවා. අපි පැත්තකට වෙනවා. අපි පිටිපස්සේ සීට් එකට යනවා. ඒ වාහනේ යනවා. ඉතින් වගේ පැත්තක් තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ඒකමයි බුදුහාඳුරෝ අද අදත් අපි අද කතා කරේ අර සම්මාදිට්ඨියක් දිනු කරනවා විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමය. ඒ කියන්නේ අපි තවදුරටත් ඉතින් දිනු මේ නෝනක් දිනු කරගෙන යනවා. හැබැයි ඒක ඒක නිකන් ස්වාභාවිකව වෙන්න ඉඩ දීලා. අපි දඟලන්න යන්නේ අපි ඒකටේ ගැටෙන්න යන්නෙත් නෑ, ඕන්ට වඩා දඟලන්න යන්නෙත් නෑ. වැඩේ ඔහෙ වෙන්න ඉඩ දීලා අපි ඒට අනුව නිකන් හැඩ ගැහෙනවා. එතකොට එයා වැඩේ කරගෙන යනවා. එයා දන්නවා දැන් යා යුතු මාර්ගය දන්නවා, කළ යුතු දේ එයා දන්නවා. ඒක දැන් සහජ නුවණක් විදිහට ඒක ක්‍රියාත්මක වෙනවා. මට ලොකුවට අත දාන්න යන්න දෙයක් නැහැ. මට තියෙන්නේ මේ මේ ගමන නිකන් රස විඳින්නයි තියෙන්නේ. නේද? ඒක ඒ සනස හැද මම හැදෙන එක වෙහසක් විදියට දැනෙන්නේ චූටි චූටි තැන්න වෙහසක්. අන්න හරි. ඒක තමයි. ඒක තමයි දැන් බුදුරජාණන් වහන්සේ ඔය එහෙමම කියනවානේ. දැන් يعني දුක හට ගන්න නම් මම හට ගන්නවා. දුකක් හටගන්න විදිහක් නැහැ මම හට මමෙක් හටගන්න නැතිව. ඒක අර දැන් දුක හට ගැනීම දැන් උපාදාන එහෙම වෙලා තමයි ඒක වෙන්න තියෙන්නේ. ඒත් උපාදානවකින් තොරව පුජ්‍යල භාවයක් හටගන්න බෑ. මම කියන හැඟීමක් හටගන්න බෑ. උපාදානයක් නැති තැනක දුකක් හටගන්නත් බෑ. එතකොට උපාදාන වලින් තොරව මමෙක්ගෙන් තොරව පුජ්‍යල භාවයක් තනා ගැනීමකින් තොරව නිකන් සැහැල්ලුවෙන් හිත පවතිනවා. එතකොට නිකන් ෆ්ලෝ එකක් තියෙනවා. එන හේතුඵල ධම ක්‍රියාත්මක වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ වහන්සේට බොහෝ පින් අතු පින්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. අවසයි ස්වාමීන් වහන්සේ ඊළඟ දහම් ගැටලුව ජාංගරි මහත්මිය උපකාරන පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මගේ භාවනා ගැටලු ටිකක් කියන්නයි කතා මේ අවසර ඉල්ලුවේ. මම වීතිරි කළ නිස්සරණ වනේ වැඩසටහනකට සහභාගී වුණා සමස් කිහිපයක. ඒකෙදී මට මේ මගේ පපුව ලොකු කැක්කමක් ඇවිල්ලා මේ ගුලියක් නාලියනවා වගේ දැනුණා. එතකොට හදවත වගේ දුටුවා මම ඒක ලොකු ස්වාමීන් වහන්සේට වාර්තා කළා උන්වහන්සේ කිව්ව දවස් දෙකක් තව තියෙනවනේ යම් ප්‍රතිඵල ලැබේවි මේ අත්දැකීම් ලැබේවි කියලා. නමුත් මට ඒ සම්බන්ධයෙන් මාන්නයක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. ඒ හේතුව නිසා මගේ හිත විසිරුණා. ඊට පස්සේ මට එහෙම අත්දැකීමක් ලැබුණේ නැහැ. ඒ මේ මාසේ ඒක සිද්ධ වුණේ. ඊට පස්සේ මම හිත හදාගත්ත ස්වාමීන් වහන්සේ ඉසිතිවිලි එනවා යනවා කියලා මේ වගේ දේවල් වෙනවා කියලා මං හිත හදාගත්තා. හිතන්න ගත්තා ඊට පස්සේ මං ආයි වඩාගෙන යනකොට මට මේ නිකන් භාවනා කර පරියන්කේ චක්මන මම පැයක් විතර කරනවා මට ඒක සැහැල්ලුවක් දැනෙනවා පරයන්කේ ඉන්නකොට විනාඩි 15කට වඩා ඉන්න බෑ ස්වාමීන් වහන්සේ. මට පරයන්කේ ඉන්නකොට දැනුණා වේදනාවනොත් නැති සිතිවිලිත් නැති තැනක ඉන්නවා වගේ නිකන් එහෙමත් තැනකුත් නැති තැනක ඉන්නවා වගේ විනාඩි 15ක් විතර එහෙම ඉන්න අවස්ථාව ආවම ස්වාමීන් වහන්සේ ඒක වැඩි දියුණු කරගන්නේ කොහොම අවශ්‍ය දෙයක්ද? ඒ தත්ත්වය මොකක්ද? ඒක කරගන්නේ කොහොමද කියලා දැනගන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම ඒක දැන් විපස්සනාවක් කරහා ආපු දෙයක් නම් ඒ නුවණ දියුණුවීම නිසා තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අර දේවල් අතහැරුණාම ඒකේ බර අඩු වෙලා හිත සැහැල්ලු වෙලා උපාදාන රහිතව ඉන්න පුළුවන්කමක් එනවා. ඒක තනිකරම අර නුවණ හරහා තමයි රඳාපවතින්නේ. ඒ නිසා තව තව නුවණ දියුණු කරන පැත්ත කරන්න. සක්මන් කර කර අර නිකම්ම උඩින් සක්මන් කරනවා වෙනුවට බලන්න මේ සක්මන් කරද්දී යම් යම් ස්පර්ශ සිද්ධ වෙනවා, යම් දැනීම් සිද්ධ වෙනවා. මේ දැනීම් වලට මොකද වෙන්නේ? ඒවා කොහොමද හටගන්නේ වෙනස් වෙන්නේ කොහොමද අවසන් වෙන්නේ කොහොමද? කොහොමද හටගන්නේ වෙනස් වෙන්නේ කොහොමද අවසන් වෙන්නේ කොහොමද? ඔය தත්ත්වය හොඳට අත්දැකීමින් සක්මන කරන්න. වාඩි වෙලා ඉන්නකොටත් පුළුවන් තරම් මේ ධාතු මනසිකාරයක් වань පැත්තට එන්න පුළුවන් නම් අපිට මේ විපස්සනා පැත්තෙන්ම යන්න පුළුවන්. ඕනනම් පොඩ්ඩක් මුලදී ආනාපාන සතිය හරි පිම්බීම හැකිලිම හරි කරන්න හිතේ එකඟතාවය හදාගන්න සම්පජඤ්ඤය දිනු කරගන්න ඊට පස්සේ පුළුවන් තරම් ඒ නිරීක්ෂණය කරන්න. කය තුල පහළ වෙන විවිධ ධාතු ස්වභාවයන් නිරීක්ෂණය කරමින් කටයුතු කරගෙන යන්න. එතකොට ඔය ප්‍රතිඵලය හොඳ ප්‍රතිඵලයක් يعني දැන් يعني නිවැරදි ප්‍රතිඵලය නම් නැවත නැවත විපස්සනාව හරහා නැවත නැවත පැමිණේවි. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් අපි. හොඳයි හොඳයි. අවසර ස්වාමීන් වහන්සේ ළඟ දාම් ගැටුල රුවින මහත්මිය මුකාන්තිය. නෑ වගේ අන්මියුට් කරන්න වගේ ස්වාමීන් වහන්සේ. හරි. ඊළඟ ගැටලුව කල්යාණින් මහත්මියට යොමු කරනවා. ආ අවසයි ස්වාමීන් වහන්සේ. ඔව්. අහනවද? ඔව් ඔව්. ආ වහන්සේගෙන් මේ මේ කරුණ කීපයක් දැනගන්න කතා කළේ. දැන් ස්වාමීන් වහන්සේ මේ පරයන්ක භාවනාදී ආනාපාන සතිය සංසිඳිලා දැන් එතනදී ඇත්තටම ඔබ වහන්සේලා කියවාගේ යම් කිසි මේ ආයතන නිරෝධයක් සිද්ධ වෙනවනේ. මේ ප්‍රධාන වශයෙන් මැස කන නාසය දිව කය කියන ආයතන පහ නිරෝධ වෙනවා කියලා දැනගන්න පුළුවන් ඒක වෙනවනේ එතනදී. ඒක මට හොඳට තේරෙනවා වහන්සේගේ දේශනාවෙන්. ඊට පස්සේ හැබැයි එතනදී අර විඥාන ආයතනේ තාම තියෙනවනේ අපිට දැනීමක් තියෙනවා. එතනදී තව තවදුරටත් භාවනා කරනකොට එතන ඇත්තටම අර අනිදස්සන தත්ත්වේ හරි ඇත්තෙත් නැති නැත්තෙත් නැති විඥානයේ தත්වේදී එතනදී කියන්න පුළුවන් සම්පූර්ණයෙන්ම දැන් විඥානන්ත විඥානයත් නිරෝධ වුණා කියලා කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ ඊළඟට තව ප්‍රශ්නයක් තමයි චුට්ටකින් අපි ඔබ පොඩ්ඩක් ප්‍රශ්නා ඥානයක් දිනුනීමේන්නේ අද කතා කළා වගේ හැබැයි එතනදී විඥානේ කියන්නේ විපස්සනා අධ්‍යයනීමෙන් එතනට එන්නේ නමුත් දැන් එතන අර අරූපාවචර තත්වයක්ද එතකොට එතනදී තවදුරටත් විපස්සනාව කොහොමද වැඩෙන්නේ කියන එක ගැන වහන්සේට ඔව් ඔව් ඉස්සර කළා දෙන්න පුළුවන්ද? හරි. හොඳයි. ඒ කියන්නේ ඔතනදී හොඳයි. විඥාන නිරෝධය කියන එක අපි සම්පූර්ණයෙන්ම නිකන් අන්කොන්ෂස් තත්වයක් කියලා ගත්තොත් ඒක වැරදි. ඒ මෙතන අසඤ්ඤී තත්වයක් නෙමෙයි බලාපොරොත්තුය. සංඤීවම ලබන තත්වයකයි බලාපොරොත්තුව. ඉතින් ඒක දහමේ විස්තර වෙනවා දැන් අහනවා දැන් බුදුරජාණන් වහන්සේගෙන් එහෙමත් අහපු අවස්ථා තියෙනවා. මේ අවබෝධය නැත්තම් මේ අත්දැකීම ලබන්නේ සංඤීවද නැත්තම් අසංඤීවද? ඉතින් විස්තර කරද්දී දැන් හැඟෙන්නේ මේක නේ අසංඤී தත්වයක් වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නෑ නෑ ඒක අසංඤී නෙමෙයි. මේක සංඤීමයි. මේක දැන දැනමයි වෙන්නේ. ඒ නිසා මේ දැනුවත් භාවය තියේවි. දැනුවත් භාවය තිබුණා කියලා කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ දැනුවත් බවට ලක් වෙච්ච විශේෂ අරමුණක් නෑ. හිත ඇතුලේ කිසි දෙයක් නිරූපණය වීමක් නැහැ. හිතේ ඇඳිච්ච චිත්‍රයක් නැහැ. හිත තුල කිසි රූප සටහනක් නැහැ. සංඥාවක් නැහැ. හිතේ පැහැදිලි බව තියේවි, දැනුවත් බව තියේවි. කිසිම නිරූපණයකින් තොරව. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි මේ පෙන්වන්නේ. ඒක අනිදස්සනයි කියන්නේ මොකොත් හිත ඇතුලේ නිදර්ශන නැහැ. පෙන්눔 කිරීම නැහැ. හිතන්න අර අපි අද කතා කරපු මේ කැන්වස් එකේ මොකොත් ඇඳලා නැහැ. කැන්වස් එක හිස්. දැනුවත් බව තියෙනවා. දැනුවත් බව පමණක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් තව ගැඹුරින් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා චූල ශුන්්‍යත සූත්‍රයේදී. දැන් උපරිම ශ්‍රේෂ්ඨතම ශුන්්‍යත தත්ත්ව වශයෙන් පෙන්වන්නේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම රාගය දුර වෙලා, ද්වේෂය දුර වෙලා, මෝහය දුර වෙලා. එහෙමත් නැත්නම් ආශ්‍රව වශයෙන් කියනවා නම් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව නිරුද්ධ වෙච්ච தත්ත්වය. ඒ කීනාශ්‍රව தත්වය තමයි ශ්‍රේෂ්ඨතම ශුන්‍ය தත්වය වශයෙන් පෙන්වන්නේ. හැබැයි එතෙන්දෙත් බුදුරජාණන් වහන්සේ කියන හැබැයි දැන් ඒකෙන් දැන් හිත ශූන්‍යයි. කාමාශ්‍රය නිසා ආපු දරතයන්ගෙන් පීඩාවන්ගෙන් හිත ශූන්‍යයි. ඒවා දැන් එන්නේ නැහැ. භවආශ්‍රය නිසා ආපු දරතයන්ගෙන් පීඩාවන්ගෙන් ශූන්‍යයි. ඒක එන්නේ නැහැ. අවිජ්ජාශ්‍රය නිසා ආපු දරතයන්ගෙන් පීඩාවන්ගෙන් දැන් හිත ශූන්‍යයි. ඒවා එන්නේ නැහැ. හැබැයි මේ ආයතන තාම ක්‍රියාත්මකයි. ඒ නිසා ආයතනයන් නිසා යම්සේ දරතයක් පරිලාහයක් එනවනම් ඒකෙන් අශූන්‍යයි. ඒක තාම දැනෙනවා. ඒ නිසා මෙතෙන්දී අපි නිකන් අර මැරුණා වගේ තත්ත්වයක් නෙමෙයි මේ කියන්නේ. ආයතන තාම ක්‍රියාකාරීත්වයේ තියෙන නිසා අර ආශ්‍රවයන්ගෙන් එන පීඩාව නැති වුණාට මේ අපේ කය පරිහරණය කිරීම නිසා එන යම් දරතයක් යම් වෙහෙසක් තියෙන්න පුළුවන්. එහෙමයි. ඔව්. එහෙමයි සමහරවිට තව ප්‍රශ්නයක් දැන් ඔබ වහන්සේ ඒක දේශනාවේදී මහන්සේ කිව සාමාන්‍යයෙන් ඔය දැන් අත්‍තරම් කිව්වොත් මම නම් කියන්නේ රූපාවචර වගේ තත්ත්වවලදී විපස්සනාවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අහහ. ඒක ඒක මෙහෙමයි. ඔව්. ඒ කියන්නේ දැන් ඔතෙන්දී මේ ඇතම් කෙනෙක් යනවා නිකං අර හිත සැඟවිච්ච සමාධියකට නිකං ඔහේ ඉන්නවා එතෙන්ට යනවා වාඩි වෙච්ච ගමන් එතෙන්ට හිත යනවා එතෙන්ට වෙලා මෙලෝ දෙයක් දන්නේ නැහැ ඔහේ ඉන්නවා පැයක් විතර. ඉතින් ඒකෙදී නුවණක් වැඩෙනවා කියලා කියන්න බෑ. නමුත් දැන් අපි දැන් ඔය කතා කරපු හිතන්න විපස්සනාවක් වඩලා නුවණක් දියුණු වීම හරහා එයා හිත උපාදාන වලින් වළක්වගෙන නිදහසේ ජීවත් වෙනවා. ඒ නිදහස් භාවය තුලදී තව ඉදිරි ගමනක් තියෙනවා. එතෙන්ද නිකන් එකතන හිටීමක් නෙමෙයි මේ සමාධියක් තුළ කොටු වීමක් නෙමෙයි මේ කතා කරන්නේ. එයා ඒ හිත අනිශ්චිතව, උපාදාන වලින් තොරව, ශුන්්‍යතව තබා ගනිමින් ජීවත් වෙනවා. එතකොටත් එයා වැඩ කරමින් ඉන්නේ. තනියා කනවා බොනවා ඇවිදිනවා කතා කරනවා ඒ ඔක්කොමත් කරනවා. හැබැයි හිතේ අර අනිශ්චිත ස්වභාවය පවත්වන්න වෑයම් කරනවා. හැබැයි යම් යම් තැන්වල කඩතුළු වෙන්න පුළුවන්. මොකද මේ කතා කරද්දී, කටයුතු කරද්දී ඒ හිතුවිලි එන්න ඉඩ තියෙනවා. අනිත් අයගේ යම් යම් ප්‍රතික්‍රියා අත්දකින්නවා. ඒ හරහා අර හිතේ තිබිච්ච අනිශ්චිත බවට යම් paludu වෙන්න පුළුවන්. කතරම් ඉක්මනට ආයෙත් රිකව වෙන්න පුළුවන්. ඒතරම් ඉක්මනට අර තිබිච්ච සරල සැහැල්ලු උපේක්ෂා සහල් සත්‍යයටපත් වෙන්න පුළුවන්. අන්න එතන තමයි ඉන්ද්‍රිය භාවනාවක් තියෙන්නේ. අන්න එතන තමයි ඉස්සරහට යෑමක් තියෙන්නේ. ඒ නිසා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී හිමේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඔන්න ඔයගගේ දෙයක්. ඒ කියන්නේ අපි අර ශුන්‍ය තත්වයක් තුළ අනිශ්චිත තත්වයක් තුළ ඉඳිමින් තව ඉදිරියට යෑම සිද්ධ වෙන්නේ මේ එදිනෙදා ජීවිතේදී. අනිත් පැත්තක කටයුතු කරද්දී පුළුවන් මේ එන විවිධ හැලහැප්පීම් වලදී තවදුරටත් ඒ අනිසිත භාවයම පවත්වන්න. එතන තමයි තව තව නිකන් මැචුව වීමක්, තව තව ඉස්සරහට යාමක්, දියුණු වීමක් සිද්ධ වෙන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ වහන්සේ දරුවන් සරණයි නිදුක් නිරෝගී සුව භාවය පතමි. හොඳයි හොඳයි. දරුවන් සරණයි. හරි. අවසර ස්වාමීන් වහන්සේ රුබිනා මාත්මිය තාමත් ඉන්නව අත සවාගෙන ආයෙත් ප්‍රශ්න කම්පියුටර්. අවසරයි ස්වාමින් වහන්සේ. මම ප්‍රායෝගික ප්‍රශ්නයක් එකක්. දැන් අපි අනාගතේ සාමාන්‍ය සමති ජීවිතයේ ඉන්නකොට අනාගතය ගැන සමහර දෙයක් plan කරනකොට සතිය ඇවිල්ලා එවලට දැන් ඔය යන්නේ අනාගතේ plan කරන්නේ නේද ලෝභකමට තිය එහෙම කියලා හිත හිතට කියනවා. එතකොට දැන් මම සාමාන්‍යයෙන් කලින් කැමති මල් පැල මල් ඒ වගේ වට දැන් මේ ඔෆිස් එකේ දැන් පොදු තැනක වගේ ගලවලා තියෙන එකක් වගේ අරගෙන පැල කරනවා. දැන් එනකොට එහෙම නෑ සත්‍ය ඒක ගන්න හිතනකොටම සත්‍ය ඇවිල්ලා කියනවා නෑ මොකටද ඔය ආසාව නේද? එහෙම කියලා. එතකොට දැන් සම්මුති ජීවිතයේදී අපි කොහොමද ස්වාමින්වහන්සේ ඒ වගේ ඒවට කර මුණ දෙන්න ඕනේ? මට හිතෙනවා ඉතින් ඒක තමන්ගේ ඒ වෙලාවේදී පහළ වෙන බුද්ධියට තීරණය කරන්න දෙන්න. يعني නියමයක් රූල් එකක් වශයෙන් කියනවට වඩා එතෙන්දී හිත කියාවේ මේක සුදුසුයි මට මේක ගැළපෙන්නේ නැහැ මේක ගැළපෙනවා කියලා. ඒ එතන එතන තමයි නිකන් දැනුවත් බවක් එන්නේ. ඒක සතියෙන් නුවණක් එක්ක පාර පෙන්ලා දෙනවා. මෙතෙන්දී මෙන්න මේ වැඩේ කරන්න සුදුසුයි. මෙතෙන්දී මෙන්න මේ වැඩේ කරන්න නුසුදුසුයි. එතන තමයි අපේ තීරණය එන්නේ. එතකොට ඊළඟ ප්‍රශ්න කමෙන්ට් සමනස ඔබ වහන්සේ මට කමටහන් දීලා තින්නේ පරංකේ වැඩි කරන්නේ නැතුව එදිනෙදා වැඩවලදී සක්මනයි කරන්න කියලා. එතකොට එදිනදා ඒ දේවල් කරනකොට බලනකොට සතියෙන් දැන් මම ගොඩක් මං හිතන්නේ පුරුදු වෙලා තියෙන්නේ කරන ක්‍රියාව බලනවට වඩා ඒ වෙලාවට හිත දිහා බලන්න. දැන් මං ආයෙත් ටික ටික ක්‍රියාව බලන්න යනවා. ඒක වැරදිද ස්වාමීන් වහන්සේ කොහොමද කරන්න ඕනේ? ඔව් එහෙමම අවශ්‍යත් නැහැ හැබැයි දැන් අපිට අපිට පුළුවන් නම් හොඳට හිත දිහා බලන්න. හිතේ යම් ක්‍රියාවක් කරද්දී හිතේ යම්කිසි වෙහෙසක් නැත්තම් කෙලෙසයක් පහළ වෙන බව එහෙම තේරෙනවා නම් ඒ කෙලස් ටික දුරු කර කර උපාදාන දුරු කර කර හොඳ සැහැල්ලුවෙන් හිත පවත්වමින් චිත්තානුපසනාවක් වඩමින් ඒ ක්‍රියාව කරන්න පුළුවන් නම් ඒක ක්‍රමයක්. ඒක කිසි වරදක් නැහැ. අපි අනිවාර්යයෙන්ම ක්‍රියාවටම ඒ කයටම හිත යොදී යුතුය කියලා නියමයක් නැහැ. එහෙම කරන්න වෙයි අපිට අර හිත බලා ගන්න අමාරුයි හිතට එන කෙලෙස් වලට හිතට එන අදහස් වලට සිතුවිලි වලට තාමත් අපි පැටලිලා දිගට යනවා කියලා හැඟෙනවා නම් ඒ කියන්නේ අර්ග කරන්න අමාරුයි. එතෙන්දී අපිට කයට දාන්න වෙනවා. නමුත් එහෙම නැතුව හිතස බොහොම සැහැල්ලුවෙන් එන එන සිතුවිලි දැක දැක ඒවට යන්න ඉඩ හරිමින් පුළුවන්කමක් තියෙනවා නම් එහෙම ගියාට වරදක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. භාජන නිදක්ෂක ලැබෙව. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත් එහෙනම් අද දවසේත් අපි පැය දෙකක වගේ කාලයක් ධර්මදේශනාවේ සහ සාකච්ඡා නිරත වුණා.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 සියලු දෙනාටම තෙරුවන් සරණයි.